සමමිතිය සූත්‍රයේ එන විදිහට ලෝකයේ අධ්‍යාත්මික වශයෙන් නාමකයන් පස්සේ අපි ඊළඟට දෙරුණද අමාරුයි. ඇත්ත ඒක ඒක විතරම මම හිතන්නේ මේ ප්‍රශ්නේ සභාවට තේරුම් ගන්න තමයි. ඒ ප්‍රශ්නේ නැගුවොත් හැම දෙයකම ඇහැ ගත්තොත් කන ගත්තොත් නාසය ගත්තොත් දිව ගත්තොත් ඔක්කොටම එකම ෆෝමියුලා එක තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පත්ති චක්කු විඥානං සින්න සංගති පාසෝ සෝතේච පටිච්ච සද්දංච උප්පද්දිති සෝත විඥානං සින්නගත සංගති පස්සෝ අන්දංච පටිච්ච ගාහණේච උප්පද්දිති ගාහණ විඥානං සින්න සංගති පාසෝ හැමතැනම ස්පර්ශයට යනකම් කොයි දොරෙන් ආවත් එකයි මේ ස්පර්ශය ඇති වෙන්නේ නාම කොටසක් හා රූප කොටසක් අතර ගැටීමයි පස්සේ කියලා කියන්නේ එක්ස්පීරියන්ස් එකක් පා වුණාට ඒකේ නාම කොටසෙන් ඇති කරන ඉම්පැක්ට් එකයි රූප කොටසෙන් ඇති ඉම්පැක්ට් එකයි දෙක වෙන් කරන්න පුළුවන් කියන්නේ. ස්පර්ශයේ තියෙනවා නාමය විසින් ඇති කරන ලද පටික සම්පස්සේකුත් රූපය විසින් ඇති කරන ලද අධිවචන සම්පස්සේකුත්. මේ දෙක එකතු වුණාට පස්සේ තමයි ස්පර්ශයක් වශයෙන් අපි තේරුම් ගන්න. එතකොට ඒ අධිවචන සම්පස්සේ යේන ලිංගයේ යේන ආකාරයේ යේන නිමිත්තේ යේන උද්දේශේ කියන හතර ආකාරයෙන් ඒක මේ දැකපු දේ කලින් දැකපු ලකුණක් අනුව ලිංගයේ ආකාරයක් ආකාරයක් අනුව කලබද කලින් දැකපු ಉದ್ದೇಶයක් අනුව අපි ඒකට නමක් දෙනවා මේ දැක්ක හොඳයි මේ ස්ත්‍රියව පුරුෂයෙක් කියලා. එහෙම නැත්නම් මේ දැකපු අත්දැකීම අපිට අඳුරන්න බෑ. අඳුරන්න බෑ පරණ මතකයෙන් තමයි සංඥාවලින් තමයි. මේ සංඥාවල් මේ චිත්තක්ෂණයට ගෙනාවේ නැත්නම් මේ වෙච්ච සිද්ධිය ඒක පාට අපි නිකන් ක්ලාන්ත වුණා වගේ මිසක් මොකද උනේ කියන්නේ. ඒ නිසා අපි සිද්ධිය මොක වුණත් මේක අඳුරගන්නේ පරණ මතකේ. වෙන විදිහකට කියනවා කොච්චර පිළිසිතුවට මේ සිද්ධිය තිබුණත් අපි පරණ තුනක් එකක දානවා මොහොන් ටිකක් දාන එක පැහෙන්න නැත්නම් අපිට අඳුරන්න බෑ. ඒ නිසා ආදිවචන සම්පස්සේ නැති වුණොත් දැකපු දේ පිළිබඳවට මතකයක් හිටින්නේ නැහැ සිද්ධියක් වඩපත් වෙන්නේ නාම කාය පහළ වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒක හොඳටම වැඩේ තමයි අපි ඒක උදේ පාන්දර නැගිටින වෙලාවේ අපි නැගිටපුවාම ඇස් දෙක අරින්න ඉස්සෙල්ලා අවදි වෙන ගතියක් වෙන හිත අවදි වෙනවා. හිත අවදි වෙච්ච ගමන් අපිට තියෙන්නේ අසහනකාරී තත්ත්වයක්. ඉක්මනට සාතික් කරගන්න ඕනේ මම මගේ තැනමද ඉන්නේ කියන දේ දකින්න අපි අධ්‍යය කරලා ඒ රූප ලක්ෂණ ටික අරගන්න. ඒ කියන්නේ ඒ gederamai ඒ විදිහටම බුද්ධියගත තැනකද ඉන්නේ කියලා බැලුවට පස්සේ තමයි අපිට යන්තම් නැවත සොයාගත්ත සක්කාය දිට්ඨිය කියලා අසුරක් ඇති වෙන්නේ. ඒ මොකද හේතුව අවදි වෙන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා සක්කාය දිට්ඨිය තිබුණේ නැහැ. අවදි වෙනකොටම සක්කාය දිට්ඨිය ඇවිල්ලා කියනවා මම යෝජනා කරන විචාරය වාහික කරන්න ඕනේ. යෝජනා ඉෂ්ටිර කරන්න කියලා. ඉෂ්ටිර කරන්නේ අධිවචන සම්පස්සේ. පටික සම්පස්සේ ඇවිල්ලා තියෙනවා. ඒක කියන්න බෑ දෙක එකට තමයි එන්නේ. ඒක වුණාට ඒක අධිවචන සම්පත්තියේ සාතික කරන්න ඕනේ මම දැන් ඉන්නේ බ්‍රිස්බේන්මයි ලංකාරාමෙමයි මේ ඇඳමයි මේ උතුර දකුණ කියලා තේරුණාට පස්සේ තමයි අපිට සක්කාය දිට්ඨිය ආසාතික වෙන්නේ. ඒ නිසා සබාවක දෙයක් සාතික වෙන්න කෙනෙක් යෝජනා කරන්න ඕනේ යෝජනා කළ පමණට සබා සම්මත නැහැ. කවුරුහරි දේ සාතික කරලා මෙන්න මේ වගේ තමයි නාම පටික සම්පස්සේ යමක් යෝජනා කරනකොට අධිවචන සම්පස්සේ ඕව ඔයා ඔයා මගේ මිතුරෙක්, එයා මගේ හතුරෙක්, ඔක වෙච්ච එක සුබයක්, ඔක වෙච්ච අසුබයක් කියලා එයා ඇවිල්ලා ඒක මේ සෙකන්ඩ් කරන්නේ. ඒ දෙක කරපු ගමන් මේක සබාසම්මත වුණා ඊගා යෝජනාවට කියන්නේ. එමේ මේ මේක දිගින් දිගට දිගින් දිගට අධිවචන සම්පස්සය පරික සම්පස්සය අතර වැඩ යනකොට හොඳට පේනවා මේ පටික සම්පස්යෙන් පෙන්නන එක නෙමෙයි අපි දකින්නේ අධිවචන සම්පස්ය විසින් මවාපාන එක. මේ දැක්ක හොඳයි, දැක්ක නරකයි ආදි වශයෙන් අපි ඒකට දෙන ඒකට පටවන දේ තමයි. ඒක තමයි what you see that you are කියලා කියන්නේ. ඔබට ඕන දේ තමයි දකින්නේ. ඒක නිසා මේ කබර ගෝයා දැක්කත් බඩගින්න වෙලාවට නම් තලබේ විදිය තමයි පේන්නේ. ඔය කණ්ඩෝනේ ඉඳලා. ඒක තමයි මනුස්ස ලෝකේ ඇති. අපි ඕනම දෙයක් ඔය UFP කොහොඳයි කියන වෙලාවක ශ්‍රී ලංකාවේ කොහොඳයි කියන වෙලාවට කොයි එක කිව්වත් ඒ වාසිය හැටියට තමයි ඒ නැත්නම් ඒවනම් ඒවම තමයි කොහොම කරුවා. නැත්නම් ඒ වෙලාවට අපිට වෙන මේක නම් හරිමසෝ මොකද හේතුව ඒකේ හොඳ කුට්ටියක් අරගන්න පුළුවන්. එච්චරයි. ඒක දිහා ඒක ලස්සනට විස්තර වෙනවා මේ මහානිදාන සූත්‍රයේදී. ඒ පටික සම්පස්සේත ආධ්‍යාත්ම සම්පස්ස කතාවේදී අපිට ඇත්තටම නිවන් දැක ඒක ලස්සනට පෙන්වන්න පුළුවන් වෙන්නේ මේ වේදනා චෛතසිකත් එක්ක. වේදනා චෛතසිකයේ සුඛ වේදනා, දුක්ඛ වේදනා දෙක එනකොට ඒව අඳුනා ගැනීම වර්ධ කිරීම පිළිබඳ අපිට හොඳ මතකයක් තියෙනවා. ඔය දුකට කැමැත්ත සහ අකමැත්ත සහ සුඛයේ කැමැත්ත අපි ළඟ තියෙනවා. ඒ නිසා වේදනාවක් ආව ගමන් ඒ සුඛ වේදනාවට වැටෙනවනම් අපි බොහොම සාදර වෙලා බාර ගන්නවා. දුක් වේදනාවක් අන එක කාලකන්නිකමක් වැරදිලා කියලා ප්‍රතික්ෂේප කරනවා. නමුත් අදුක්කම සුඛය අඳුනගන්නේ නැහැ කල්ලාතුවා. නිසා දැනටත් අදුක්කම සුඛය ආපුවාම අපි මුසුප්පු වෙනවා. අඳුනගන්න බැරි වෙනවා. ඒ නිසා ඒක ඇවිල්ලා ගිය බවක් අපි දන්නේ. නමුත් හොඳට භාවනා කරන්න පේන විශේෂයෙන්ම ආනාපානේ සංසිඳෝලා මොනවාක්වත් නේද තේරෙන්නේ නැත් අත්තට ගිහිල්ලා ඒක සිද්ධි කරපු කෙනාට තේරෙනවා අපි දවසේ වැඩි වේලාවක් ඉන්නේ අදුක්කම සුඛේ. මොකද අපි අඳුරන්නේ නැහැ. ඒක සපක් විදියට තේරෙන්නේ නැහැ. මොකද අපිට ඒක යමක් නැහැ. ඒක නිකන් නිකන් දියාවකදයක් තියෙනවා. දියරායි. ඉතින් ඒ නිසා අපි ඒක ඉක්මනට අයින් කරලා සපක් කරමු. හම්බෙන්නේ දුක. නිසා සැප දුක කියන ආකාශයේ තරු ටික වගේ තරු ටික දකින්න අපි අතරමැද තියෙන අවකාශය නම් අදුක්කම සුඛේ කදාකරට ගෝචර වෙන්නේ නැහැ. දැක්කට ඒක නම්බුවක් වෙන්නේ නැහැ. මොකද ඒ තරම් කෙලෙස් වලටයි අපි කැමති. ඒ නිසා අපි අර තරු ඇති බලනවා. තරු වල අතරමැද සාකහන්න කළා මේක මේ අර මණ්ඩලයේ මේ ග්‍රහ මණ්ඩලයේ කියලා ඉවට නම් දෙනවා. මොකද අතරමැද තියෙන විශාල හිස් අවකාශයක්. ඒ වගේ අදුක්කම සුඛේ තමයි අපි ඇත්තටම ජීවත් වෙන්නේ. නමුත් අපිට ඒක පේන්නේ තනි වීමක්, කොටි වීමක්, පාළු ගතියක්, කම්මැලි ගතියක් එපා වෙනවා. සාදුකම සුඛේ එනකොට අපි සපක් වෙනවා. දුකක් හොයනවා. මොකද ඒව අධිවචනේ බොහොම ඉක්මනට ඒ යෝජනා ඉස්තිර කරනවා. අදුක්කම සුඛ යෝජනාව ගෙනාවට අධිවචන සම්පස්සේ මෙතෙක් කල් ඒක අත්දකලා නැති නිසා ඒක පස්සට දානවා ඒක අපි දන්නේ නැති මාතෘකාවක් වෙනවා. නමුත් බුදුහාම කියන නිවන තියෙන නිවන් මාර්ගය වැටලා තියෙන්නේ අදුක්කම සුඛ පාරයි. ඒකට කවදා හරි පුරුදු වෙනකන් අපි මේ හොයන පැති වල කතාකවත් නැහැ. ඒ නිසා භාවනාවේදී ආනාපාන සම්පූර්ණයෙන්ම තැන්පත් වෙලා ඒක තමයි පාර කියලා තේරිච්ච දාට තමයි භාවන භාවනා පටන් ගන්න. ඒක තමයි ඊගාට මොකද කරන්නේ? මේ මොකද්ද කියලා ඒක අභියෝග කරන තාක්කයි. නැත්නම් ඒක සාධක නැති තාක්කයි. අපි තාමත් අර ගන්න පුරුදු සැප දුක දෙකේ කලවම් වෙලා නැතර වෙනවා. ඒක නිසා මේකදී අපි මේ ධර්ම දේශනාවට සම්බන්ධ කරන සම්‍යක් දෘෂ්ටිය කියන එක මොකටද අපි මේ මොකද්ද මේ කරන්න හදන්නේ කියන එක තේරුම් ගත්තේ නැති වුණොත් අපි හරියට මැණික් ඉල්ලම පාදන්න ගන්නවා ඒත් ඉල්ලම හොදලා මැණික් ගන්න හැටි දන්නේ කොහොමද මැණික් හොදන්නේ අයිතිකාරය නෙවෙයි කුලි වැඩ කාර්ය කරන්නේ නෝ කුලි වැඩ කාර්ය මැණිකට කිට්ටු කරනකොට ඒක මැණික් බලන මනුස්සයා හොදන හැටි දැනගෙන හිතියේ නැත්නම් අර වල කටද ඌකට එන ගත්තොත් ඔක්කොම ගරපු හැටි ඔක්කොම ඉවරයි. ඒ නිසා මේ මණික කරන කුල්ලෙම මණික කිට්ටු වෙගෙන එනකොට යටි ආලෝකයේ මේ වතුරේ වෙනසක් තේරෙනවා. මේ මණික කරන මිනිහක් කුලක් වෙන ගතිය තේරෙනවා. එතකොටම මණික කර ගන්න දැන් මුගේ මේ මණික කුල්ලේ මණිකක් තියෙනවා. ආ මොකෝ කිට්ටු නැනේ කියලා විජහට එක්ක ඔබ කියලා වැත්තක බලන්න නැත්නම් මං එන්නම් කියලා මිනිහා මණික ගන්න ටික පරිස්සම් වෙනවා. එහෙම නැත්නම් අර මනුස්සයා මැනික් කරන්න ගියාම නියුන් සහෝදරයෙකුත් තරහ වෙනවා. අහුවෙච්ච එක කඩලා ගන්නවා. ඊට පස්සේ ඊට පස්සේ කියනවා මට මැලේට යහගේ අමාරු ගෙදරන්න. ඌ යන්නේ අර මුළු මේකෙම තියෙන වටිනාකම අරගෙන. ඒ නිසා මැනික් ගණන් දෙන්න එපා. ඒ කියන්නේ මැනික් බිස්නස් එක දන්නේ නැත්නම් ඔය මැනික් බිස්නස් එක සල්ලි දාන්න එපා. ඒක තේරුමක් නැහැ. ඒකට භාවනා කරනකොට අපේ මැනික වෙන්නේ අදුක්කම සුඛ වේදනා. ඒක කවදාකවත් අධිවචනේ හොඳයි කියලා කියන්නේ මොකද අධිවචනේ විශේෂ විශේෂත්ව නෙවෙයි ඒක. නිසා භාවනාදී tempත් එකගෙන යනකොට. නොතේරිය යන තැනට යනකොට තමයි මේ අදුක්කම සුඛේ ඉන්නේ ඒක නීතරයි කියලා, ඒක කම්මැලි කියලා, එපා වෙනවයි කියලා, බයයි කියලා, තනි වුණා වගේ කියලා, කොටු වුණා වගේ කියලා නැගිටිනවා කියලා කියන්නේ ඉලවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට සාදර වෙන්න ඕන කොහොමද? නොතේරෙනයි මම දැන් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා නැත්තම් දෙකේ හැටියෙන් කයි නැතිද නේද මනස පටන් ගන්න හැබැයි එතන ආස්වාස් ප්‍රස්වාස් තෝරන්නට හැබැයි ගැනීමක් තියෙනවා ඒකත් සංස්කෘතිය යනවා ඒක එතනද අනිත්‍ය ප්‍රතිපද විඥාන කියලා බලන්නේ ඔය ඒක නැත්නම් අනිත්‍ය ප්‍රතිපද විඥාන කියලා සම්මත වදනයක් නෑ නමුත් ඉන්ද්‍රිය ප්‍රතිපද නෑ ඒක ඒක රූ ඇහෙන් කනෙන් ආසෙන් ලබන ධර්මයක් නෙවෙයි ඒ සම්පූර්ණ විනිර්මුක්ත වෙච්ච නමුත් ඔක්කොටම පොදු whole body experience කියන එකට එනවා. මේක ආවට පස්සේ මේක වැරදිල්ලක්වත් තිබුණ දේ DRV යාමක්වත් පාඩුවක්වත් නෙවෙයි නික්ලේශී தත්වෙට කිච්චුනා. කෙලසිච්ච තැන ඉඳලා නික්ලේශී තැනට කිච්චුනා. නැත්තම් අර තිරේ ඉඳලා අපි දැන් ප්‍රොජෙක්ට් එකේ සෙලුලොයිඩ් එක පනලා ඇතුළට ගිහිල්ලා ඉන්නේ. සෙලුලොයිඩ් එකේ එහා පැත්ත තමයි ඥාන පරිදි හොඳ නරක හරි වැරදි ඔක්කොම තියෙන්නේ. සෙලවල ටික ඇතුළට ගියාට පස්සේ තියෙන සදාකාලික ආලෝකයක් තියෙනවා. හැබැයි ඒක ඇතුළේ තියෙන කෑම් එකක්. ඒක 150 කඳුර 150 කාලෝකෙදී කැර කැරකෙදී. ඒකෙන් තමයි චලනචිත්‍රයම වෙන්නේ ඒකෙන් තමයි. ඒකත් ඒ නිසා වරක එළිය ගෙන එළිය දෙන මෙහෙම එළිය යන්න ගන්නවා තමයි මෙහෙම ගිහිල්ලා වර්ධන වෙලා යනවා. ඕම ඕම ඕම කැරකෙනවා. අන්න ඒකත් ඇතුළට ඇතුළට ඇතුළට යනකොට තමයි තමන්ගේ මානුෂික මනස මනස උසස් මිනිස්යාගේ තියෙන ප්‍රභාසරේ පේන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ අර තිරේ ඉඳලා සිගරට් බොම්බ හරහා පේන මේක දැකලා ප්‍රොජෙක්ටරේ කත හරහා සෙලෝටේප් සෙලෝපේන් එකට මොකද්ද සෙලුලොයිඩ් එකට හරහා ඇතුළට ඇතුළට ඇතුළට යන එක නිසා කියන රිග්‍රෙෂන් එකක් මේක සිද්ධ වෙන්නේ. ඩීලර්නින් ප්‍රොසෙස් එකක් යන්නේ. අපවාපව යනකොට අපිට පේන්නේ අපේ තියෙන අනන්‍යතාවයේ නම්බුකාරකම් අපේ තියෙන ඔය තාන්නමාන සීරම කටේ තිබුණ හරි වන්දන් බයිනෝ කියලා බයින මහන්දා. ඒක යම ආරෝකය. අනිත් එකම අරණය. ඔක ඉන්න එක ලේසියි. ඒ ඕන එක හේතිලා ඵලයන් මේ වෙන්නේ හිත නික්ලේශ වෙන එකයි කියලා ඒකට බය වෙන්නේ නැතුව කෑදර කරන්නත් එපයි කියනවා මම දැකලා ඒක සංසාරාවක් ඒ පොත් ලියනවා මේක තමයි අසඤ්ඤ තත්ත්වය මේකට ආධුනොත් මේ මනසට කවදා නිවන් දකින්න හම්බ වෙන්නේ මෙයා මැරිලා අසඤ්ඤ ලෝකයට යයි කියනවා ඒ කියන්නේ මේ ඇති එන හිස්තනට ආදරය කරන්නත් එපා වෛර කරන්නත් එපා ඒකට හේම තැම්පත් වෙන්න දෙන්න නම් අපි තේරුම් ගන්න ඕනේ යාන්ත්‍රණය දැනගන්න යනවා නම් ජීවිතයේ කියන එකේ ජීවිත රස නැති වෙනවා. ජීවිත රස විඳිනවා නම් කවදාකවත් යාන්ත්‍රණය දැනගන්න බෑ. يعني විපස්සනා කරන්න බෑ. දැන් අපි ජීවිත රස විඳලා ඒක తాවකාලිකව පැත්තක තියලා නිකන් භෝගීකත්වයේ පැත්තක තියලා දැන් යෝගී වෙලා ඉන්නේ. එහෙනම් අපි දැන් පස්සට එනකොට හිතා ගන්න ඕනේ මේකෙන් අපේ ජීවිතේ විතර නෙවෙයි මුළු සංසාරේටම එළියක් වැටෙනවා. ඒ නිසා මේකට අවධානයපත් වෙලා මේ පත්‍ත්‍ච්ච සංසුන්කම සංහිඳියාව එහෙම නැත්නම් රූප සමනය බාධා කරන්නේ නැතුව එහෙමම තවදුරටත් ඒක තැම්පත් වෙන්න දෙනවා කියලා කියන්නේ යමක් නොකර සිටීමක් තියෙනවා. භාවනා කරනවා කියලා කිව්වට යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. එතකොට එතකොට යාම ඒ ගැටේ ගැහිච්ච ක්‍රමයට ගැටේ ලිහිගෙන ලිහිගෙන ලිහිගෙන ලිහිගෙන යනවා. අන්නේ නිසා විපස්සනාව කියලා කියන්නේ පැත්තකට වෙලා හුදු නිරීක්ෂණයක් වගේ. නාටකම යනවා වේදිකාවේ තමන්ට නැහැ අයිතියක් වේදිකාවට කොට වෙන්න. තමන්ට පුළුවන් වෙන්නේ ඉඳගෙන බලන්න එක විතරයි. ඔතෙන් යනවා හිතා ගන්න කියන්නේ මේක මම පුරුෂයෙක් නම් මට ශක්තියක් තියෙනවා මට පෞරුෂත්වයක් තියෙනවා මේ සිද්ධියට ඇඟිලි නොගහ මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි ඔන්න ඔය විදිහටම දිගට යන්න දෙන එක තමයි විපස්සනා ඉහළ ඥාන කියලා කියන්නේ ඒක තමයි. මේ කියන්නේ විපස්සනා පිවිසුම. සංහිඳියාවට පටන් ගත්තා. මේක තමයි අදුක්කම සුඛ වේදනා කියන්නේ මේක තමයි යාන්ත්‍රණය දැක ගන්නවා කියලා කියන්නේ මේක තමයි මුලට අදින වෙලාව යෝෂමස්කාරය කියලා කියන දැනගෙන ඒක එහෙමම බාධා නොකර යන්න දෙන එක තමයි අපි පැයක් භාවනා කරගුණා පැය එකයි කාලය එකම ආර දෙක කර කර අර සංසිද්ධියට එහෙමම මුලට යන්න ගන්න. ඒක අමාරුයි. අමාරු මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. ඒ නිසා ගුරුවරු කරන්න හදන පුළුවන් තරම් මෙන්න මේක බලාපොරොත්තුවක් කියන මෙන්න මේකයි ඔබ බලාපොරොත්තු වෙච්ච භාවනාවේදී. සූදානම් ධර්මයක් ඇතුව ඵලයන් ඇහැට රූප පේන්නේ නැහැ, කන ශබ්දත් නැහැ. වෙයි ඒ සේරගේම මධ්‍යස්ත වෙන හෝල් බොඩි එක්ස්පීරියන්ස් එකට එනවා. ඒක ස්පිරිචුවල් ගේම් එකක්. එහෙම නැත්නම් ෆිසිකල් හෝ වෙන ෆයිනෑන්ෂල් ගේම් එකක් නැහැ. ෆයිනෑන්ෂල් ෆිසිකල් ගේම් එකක් තියෙන මනුස්සයර බුදුහාම කියනවා මේක අතාරින්න නම් අසත්පුරුෂයි. මේ වගේ තැනකටත් ඇවිල්ලා වෙන කාම ආශාවක් හෝ ඉන්ද්‍රිය ප්‍රතිපද දෙයකට අතාරිනවා නම් මේ වැඩේ අසත්පුරුෂයි කියලා. මේ වෙලාවේදී මේ අමාරුකම ලැබෙන විදියක් නෑ ගේස්ත කරගෙන යන්නේ. ඒ නිසා මම මේ ගෙනියන්න ඕනෑ කියලා මම සරි සත්පුරුෂයි කියනවා. ඒ තමයි සත්පුරුෂයන් ඇසුරු කළ යුතුයි. සත්පුරුෂ ධර්මයේ දක්ෂ වෙන්න ඕනේ. සත්පුරුෂ ධර්මයේ කියලා දෙන ධර්මයේ තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තාම මේ ලාභ සත්කාර මාර්ගය සහ සත්පුරුෂ මාර්ගය සම්පූර්ණම කරගන්න. දාන සත්කාර සම්මාන සිලෝකට යන පාර සම්පූර්ණයෙන්ම සත්පුරුෂ ධර්මයට පිටුදයි. නිසා බුදුදහස දේශනා කරනවා අඤ්ඤෝලාභෝග සක්කාරෝ අඤ්ඤෝ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවයි. දාන සත්කාර සම්මාන යන ගමන නිවන් මාර්ගයේත් එක හාත්පසින්ම දෙකක්. මේ මොන දෙපැත්තට හැදිච්ච දෙන්නේ කොහොමද? මේ දෙක අතර මේකක් නැහැ. ඉතින් මේ මාරුව තමයි සමතේ ඉඳලා විපස්සනාට හැරෙනකොට සිද්ධ වෙන්නේ. සමතේදී ටිකක් තියෙනවා ලාභ සත්කාර සම්මාන වලට පොඩි කෑදර කමක් අදින්න කියනවා. ඊට විපස්සනාට ගියාට පස්සේ ඒකත් නෑ. හුදු දැන ගැනීම සඳහාම එහෙම අර තැම්පත් වෙන දෙන එකයි කියන්නේ. සමාජාන්ත ආශ්වාස ප්‍රශ්වාසයේ අතර කෙලෙසක් තේරෙන්නට එදිනෙකේ අනුකූල වෙනවා. උගාක් වෙලාවට ඒක හොඳ විදියක් ඒක තේරුම් අරගන්න ආනාපාන සති භාවනාවේ උදෙන්න යන්න ඕනේ. භාවනා නොකරත් ඔක තියෙනවා හිතේ. ආස්වාසේ ප්‍රසවාසයට මාරු වෙන්නේ නදෙන තැන කරා. ඒක පිළිබඳව බය වෙන දෙයක් නැහැ. නමුත් අපි දන්නේ නැහැ අපි දකින්නේ අර ගොරෝසු එක විතරනේ ඒ නිසා අපිට ගොරෝසු දෙයින්ම පිළිච්ච ගතිය චිත්‍රයක් පේනවා. මොකද ආනාපානේ අල්ලලා ආනාපානේ හේම සංසිඳන කොට ඒ ගොරෝසුක අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න පේනවා. මේ එහා පැත්තට මෙහා පැත්තට යනකොට තියෙන හිස්තන එන්නේ පළල් වෙනවා. විශාල වෙලා විශාල වෙලා අන්තිමට බලන්න ඒක විතරයි ඉතුරු වෙන්නේ. එතකොට බලනකොට පේනවා මේක භාවනාවෙන් ලැබු එකක් කියලා. මේ භාවනාව ලැබු එකක් නෙවෙයි. භාවනා නොකලත් ඔබ තියෙනවා භාවනා නොකරන කෙනා ගාව තියෙනවා. නමුත් ඒක වටිනා දෙයක් විදිහට භාවනා නොකරන එක දන්නේ නැහැ. ඒ වෙනුවට භාවනා නොකරන දන්නේ මේක අභ්‍යග්යක් විදියට. මා පාළුතනක් විදියට, මා කම්මැලි දෙයක් විදියට, වැරදිලක් විදියට, පෙරදිලක් විදියට. ඒත් භාවනා යෝගාවචර මෙතෙන්ද එන්නේ සෑහෙන වැරදි තොගයක් කරලා කැපකිරීමක් කරලා. ඊට පස්සේ අගේ කරන්න පටන් අර ගන්නවා මේ මගේ ඥානයක් આવොත් මට හැකියාවක් වෙනවා මම කරන්නේ මේකට බාධා කරන එක තමයි. නිසා මගේ ඥානේ පැත්තක දානවා. මගේ ආදා පැත්තක දාලා බුදුහාමුදුරුවෝ කියලා කියපු ශ්‍රද්ධාවෙන් අන්තර පාළු ගතියටම ඇවිල්ලා ඒක සීසන් කරනවා කියලා කියන්නේ සිද්ධි කරනවා කියලා සිංහලෙන් කියන්නේ. ඒ සිද්ධි කරන්න කරන්න කරන්න කරන්න වෙනවා මේක නඩත්තු වියදමක් இல்லන්නේ නැති සැපක්. නැත්නම් නිර්ආංශ සැපක්. අර ඒක අතහැරලා යන්න හදන හැම දෙයකටම නඩත්තු වේදමක් තියෙනවා. ආමිෂයක් අපි එක්ක රූප වෙන්නන්න ඕන, ශබ්ද, ගන්ධ, රස කියන මොනවාට උපයන්න මේක උපයන්න නැතුව හම්බෙන එකක්. අරක කවදාකවත් 100% හම්බ වෙන්නේ මේක inalienable un unalienable එහෙම නැත්නම් කිසි දෙයකින් මාත්‍යාවක් ඕනේ නැහැ මේක. මේකෙම පිළිච්ච ගතියක් තියෙනවා. ඒ වගේම අර වගේ හිස්තනක් නෙමෙයි. පිළිච් කරදයක් තියෙනවා. අන්නේ දෙකේ වෙනස හඳුනාගන්න එක තමයි සත්පුරුෂකම සහ අසත්පුරුෂකම කියන්නේ. සත්පුරුෂයා එනකොට දන්නව මට නියම සැප ලැබෙන්නේ කෙනෙක් නැති තැන. විවේකයේ හම්බෙච්ච ශබ්ද නැති තැන. මේ හම්බෙන අනෙක් සැප සැප නෙමෙයි ඒව කෙනෙහිලි. ඒවා පීරි ගෑ. ඒවා නිකන් මේ කන්දස් කියලා. ඉතින් ඒක තමයි මිනිස්සු දන්නේ. ඒ නිසා ඒ දන්නාකට ඒක කරගන්න ඇරලා තමන්ට හම්බුච්ච වෙලා තමන් ගිහලා අර නිරාමිෂ සුඛයට පුරුදු වෙනකොට මේ unalloyed inalienable කියලා කියනවා. මේ මැද සැපට එනකොට වෙනවා මේකේ මුළු ජීවිතේම අලුත් කරනවා. මුළු හීලින් ඉෆෙක්ට් එකකුත් දෙනවා. ජීවිතේ සමබර කරනවා. ටෙන්ෂන් එක පාසනවා. කිසිම පරිසර දූෂණයක් හීනකින්වත් වෙන්නේ නැහැ. වෙන්න බෑ. එතන නෑ. එතන පරිසරත් එක්ක ගඳුනක් නෑ. ඒ වගේම මනසෙට සම්පූර්ණ සුවය තමයි තමන් අනුකම්පා කරනවා මෛත්‍රී කරනවා නම් ඉන්නේ චිත්තක්ෂණයක් ලබා දෙනවා විතර වෙන මොන උදව්වක්වත් තමන් තමන් කරන්නේ අනේ ඒක තේරුම් ගන්නට තමයි සර්වචනය සප්පුරුෂ කියන වචනේ පාවිච්චි කරන්නේ යම් කිසි කෙනෙක් දවසට එක චිත්තක්ෂණයක් මේක විඳිනවා. ඒක ගැන නොදන්න අවුරුදු 100කට වැඩි වටිනා කියනවා මේ චිත්තක්ෂණය. එයා ඒක දෙක කරගන්න උත්සාහ කරනවා. තුන කරගන්න උත්සාහ කරනවා. චිත්තක්ෂණ 3 4 5 යනකොට යාර තේරෙන පටන් ගන්නවා මේකට ඡන්දෙ දුන්නොත් කැමති වුණොත් කැමති උනායි කියලා කියන්නේ මේක. ඊටස තේරුම් ගත්තොත් කිසිම බියදමකින් තොරව මේක නඩත්තු කරන්න. නඩත්තු කරන්න කරන්න කරන්න තමයි වයසට යම නෙවෙයි හිත වෙන්නේ තිරියම් වීමක් සිදු වෙනවා. ඉන්ද්‍රයන්ගේ ප්‍රධාන ප්‍රේණිත වීමක් සිදු වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි මේ මිනිසෙක් ඉන්නවනම් අහල පහල ඉන්න කට්ටියගේ දුක් පවා මෙයාගේ මේ ভাইබ්‍රේෂන් එක නිසා නැති වෙන්න පටන් ගන්නවා. නිසා ගෙදර ඔක්කොම භාවනා කරන්න ඕනේ. එක්කෙක් එක ගෙදරක එකෙක් භාවනා කරනවා ඒ ගෙදර ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. ඒක නිකන් ෂොකට් සෝබරයක්. අපි වාහනයක දෙන ෂොකට් සෝබරේ කරන්නේ මොකද්ද? බලකට වැඩිච්චාම මේ ෂොක් එක අරගෙන පැසෙන්ජර්ස් වලට දැනින් අරින්න නැතුව තියාගන්න. නිසා භාවනා කරන මනුස්සයා කියලා කියන්නේ ෂොකට් සෝබරයක්. එයත් අනිත්‍යයේ දුක ගත්තට ඒක දුක කරදරේ කරගන්නේ තමන්ගේ ප්‍රතිශක්තිය වඩන්න හේතුවක් කරගන්නවා. ඉතින් ඒ නිසා ඒ භවනා කරන කෙනෙක්ගේ යන good vibrations විතරක්. good vibes කියලා. ඒ ඇමරිකාවල දැන් හිතාන තියෙනවා ස්පිරිතාලයක ප්‍රධාන සුවයීමට හේතුව good vibes කියලා. එනිසා ඒගොල්ලෝ ડોක්ටර්ස් ලටයි patients ලටයි උගන්වන පුළුවන් තරම් mindful වෙන්න බෙහෙත් බොනකොට ප්‍රස්ථාන කරනකොට ඉතින් ඒක කෙරුවට පස්සේ 140ක සූවීමේ වේගය වැඩි කරලා පෙන්වනවා ඔය මැසචුසෙට් වල තියෙන එක්සයි හොස්පිටල් එකේ දැන් රිසර්ච් පේපර්ස් එළියට දාගෙන යනවා කිසිම වෙනසක් නැහැ ඒ දොස්තරලම ඒ වේත් නැහැ නමුත් ඒගොල්ලෝ ඒ good vibes appreciate කරනවා ඉතින් ඒ මිනිස්සු ගෙදර යනකොට ලෙඩ වෙච්ච එක හොඳයි කියලා ගෙදර යනවා මොකද ඉස්තිරාදී මයින්ඩ්ෆුල්නස් එක අල්ලගන්න ඒ නිසා ඕනම තැනක භාවනාවක් හරියන්නේ අවාසනාවකට පිටිපස්සේ බුදුරජාණන්සේ වචනයෙන් කියනවා දුක්ඛූප නිසා සද්ධා. කෙනෙකුට සද්ධාහක උපදින්නේ දුකක් නිසා. ඔය සුනාමි ආවට පස්සේ නිස්සාරණ එක කාමරයක්වත් හිට නැහැ හැමදාම පිටලා. හරියට කට්ටියට සත්‍ය අවබෝධ වෙලා තියෙනවා. ගිහිල්ලා බලනකොට මේ හම්බ කරපු කට්ටියයි තරුණයෝයි මාළුයි දුක් හොතක් කටයි රෝපත් කටයි තේරම අරගෙන ගියා. අරගෙන ගියාට පස්සේ දැන් මොකද? මොකේ දෙල්ලේ? ඉඳලා තේනවා ඔතනින් තමයි සුනාමි ආවත් නැතත් හැම කෙනාම කියලා කරන්නේ ඔතනින් තමයි. ගොඩබිම හිටියයි කියලා නෑ මරණ වෙලාවේ සුනාමි තමයි. ඉතින් ඒකකොට ඔන්න දුක තේරෙනවා. ඒ නිසා කාට වුණත් මේක තේරෙන්නේ පෙන්කෙලකෙල ඉන්න තාක්කල් හරි ශෝක සංසාරේ. හැබැයි පෙන්කෙලි අවුරුදු 30 40 පයින්නකොට ඉවරයි. අනේ එදාට තමයි බුදු අම්මෝ කියන්නේ ඉතින් ඔන්න පන්තතේ. එනිසා අපේ ලොකු සංසි කියලා කියනවා පන්නේ බොහෝ වර්ණ කතාවක් කාට ශ්‍රද්ධාව ඇති කරන්න යන්න එපයි කියලා. ඇයි? ශ්‍රද්ධාව දෙන්න කාටද ගින්ගෙඩියක් දෙන්න. කොහොමද අපි පෙත්ත කවල දුන්නා නම් එකක් අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාව වෙනවා. නිසා කාට ශ්‍රද්ධාව දෙන්න යන්න එපයි කියන එක අමානුෂිකයි. අදා වෙන්නේ දුකකටමයි ආයේ මොකක්වත් නැහැ ඒක එච්චරමයි සම්බන්ධකම අපි ඔය කිව්වට අපි දැන් ඔය අනිය අපි මෙච්චර බුදුහාමරණ ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා අපේ මල්ලි කරන්නේ අයියා කරන්නේ නංගි කරන්නේ පුතා කරන්නේ කිව්වට අපිට ඒ අපිට පිච්චෙන නිසා කැඳිලි ගන්න යනවා. අනිත් ගොල්ලන්ට ඒ දුක තමයි ඇවිල්ලා නැත්නම් හොඳයි ඉතින් එහෙමනම් ඕගොල්ලෝ ඒක කකා ඉන්නේ කොච්චර හොඳද? වැරදුනොත් මට කියන්න බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් ඉන්නවා. මම නෙමෙයි කියන්නේ ගිහිල්ලා කවද්දක් කරගන්න කියන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට ශ්‍රද්ධාව ඇති වෙල්ලා කියලා කියනවා ඔයගොල්ලන්ට දුකක් වෙල්ලා කියන එකයි කියන්නේ. හිතන්නවත් වෙනවා. කාටවත් අපි ශ්‍රද්ධාව වෙනවනේ ඇති වෙච්ච කෙනාද කියනවා බුදුහාමුදුරුවෝ හරියටම මාතෘකාව වරුදෝ ආරාධාංශය කල්පලා සෙට් එකල් කරලා ස්පෙෂලිස්ට් ડોක්ටර් අන්න පොලිම තියෙනවා ගිහිල්ලා නොස්තුන්දුව කරගෙන ගමන යන්න මට කරන්න දෙයක් නෑ අපිට පාර පෙන්වන්න විතරක් පුළුවන්. ඒක තමයි ඒකට හේතු වෙනවා ඒකෙන් තනගාටවත් වෙනවා සංකාය වෙනවා ඒ වගේ දේවල් ඇවිල්ලා ඒකේ ඒකේ කර්මය ඒකෙන් අපි සත්‍යයන්වත් දැක්කෝ ඒ ඇතිව චෛතසික ධර්මයෙන් කන්නස්සවන්නේ චෛතසික වලින් චේතනා විතරයි කරන්නේ චෛතසික 52ක් කමන්නේ අපි ධර්ම කතා කරලා තියෙනවා ඒ චෛතසික තමයි වේදනා කියන්නේ වේදනා චෛතසිකේ සංඥා කියන්නේ සංඥා චෛතසිකේ සංස්කාර කියලා කියන්නේ චේතනා මුල් කරගත්ත අනිත් චෛතසික 52 ඒකෙන් චේතනා විතරයි කර්ම රැස් වෙන්නේ ඒකයි කියන්නේ ඒ වගේ වෙලාවක කතා කෙරුවොත් චේතනාපූර්වක ඒ කර්මයක්. අපි ක්‍රියාවක් කළොත් කායිකව මේ මේ පච්චත්තාව චේතනාවේ කර්මයක් වෙනවා. හිතවිල්ලක් හිතුවොත් කර්ම වෙනවා. ඒ නිසා දැනගන්න දැන් චේතනාව පැන්සල් උල් වෙලා වගේ උල් වෙලා තියෙනවා. ඒක මොකෙක්වත් ගටන්න එපා. ගැටුණු ගමන් ලියෙන්නේ. ලියෙන්නේ චේතනා. චේතනාම්බිකේ කම්ම බලන්න. ඒක කවදාකවත් එවැනි චේතනාවකින් නෙවුව කුසල කර්ම පැත්තට යන්නේ නැහැ මොකද ද්වේෂාංශය වැඩ කරන්නේ. ඒ කියන්නේ ශ්‍රද්ධා, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා ඒ කියන්නේ චේතනාව ඇරිච්චාම ඒතර ස්පයිසික ඔක්කොම චේතනාවට උදව් කරාට චේතනාව තමයි පෑණි තුඩ වගේ කර්මෙ ලියන දේ. ලේඛනය කරන්නේ. ඒ නිසා දැන් කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා කියන්නේ කාය වශයෙන් චේතනාපූර්වකව අපි මොනවද ලියනවා. කර්මකොලේ ලියනවා. වචී සංස්කාර කියන්නේ වචනේ මාර්ගයෙන් චේතනා විස්තර කරලා ලියනවා. මනෝ සංස්කාර කියන්නේ මනස මාර්ගයෙන් ලියනවා. භාවනා කියන්නේ කාය සංස්කාර සංසිත වෙනවා වචී සංස්කාර සංසිත වෙනවා මනෝ සංස්කාර සංසිත වෙනවා. ඒතර චේතනා එන බව දන්නා චේතනාව ඉම්ප්ලිමන්ට් කරන්නේ. ඒකට ඒකට මොබිලයිස්ලා ඉන්නේ. මොබිලැචලා ඉන්න හොඳටම දන්නවා දැන් මම වචනයක් කතා කරුවොත් ඒ කතා කරන්නේ මේකෙන් පෙරිච්ච දෙයක්. ඒක කතා නොකර ඉන්න එක මේලා හොඳයි. ඉතින් යම් ක්‍රියාවක් කළොත් කරන්නේ මේ චේතනා මුල් කරගෙනයි. එයා නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. ඒක තමයි රෙස්ට්‍රේන්මන්ට් එක කියලා කියන්නේ. ඒක තමයි හික්මීම කියලා කියන්නේ. අන්න ඒ වගේ නමුත් ඒක ඒ වෙලාවදී අපි කෘත්‍රිම කරන්නේ. දානපාණි ගිහිල්ලා වෙලා කාය සංස්කාර සංසිඳනවා කියලා ආනාපාන සංසිඳනවා කියලා කියන්නේ දුකක් කරදරයක් ඇවිල්ලා නෙවෙයි. හැබැයි දැන් කර්ම නැහැ. චේතනා නැහැ. ඒ නිසා අපිට තේරෙනවා බුදුබණේ හැටියට දැන් කාය කර්ම වචී කර්ම දෙකම නෑ සීලක පිටලා තියෙන්නේ. භාවනාවේදොත් චෛතසික නෑ දැන්. නැත්නම් චේතනා නෑ. නිසා මේ චිත්තක්ෂණේ සමාන වෙන නිවනට කරා. ආනාපාන කියලා සංසිද්ධියේ නිවන අගය කරනවා කියලා කියන්නේ සංසිද්ධියම මේ නිවන ඒකට කියන්නේ තදංග නිබුදු කියලා. එතන එතන නිවන. හැබැයි කැඩෙන්නේ ඉඳ තියෙනවා. මේක අගය කරන්න දෙයට බය වෙනවා කලබල වෙනවා කියලා කියන්නේ කාමයට ආසාව තමයි. ඒ දෙකම සමබර වෙනවා කියන්නේ. මේකට බය වෙලා අපි කාමාශාවට නැත්නම් ඇහැ රූප කන ශබ්ද බලන්න යනවාද? නැත්නම් මේක අමාරු වෙහෙසයි තමයි නමුත් මේකේ සබ්බපාපස්සා කරනවා. මේකේ පහු සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ මොහොත මේ වෙලාවෙදීම ඒ ආකාරයෙන් කල්පනා කරන්න පුළුවන් වෙනවා නම් ඒක භාවනාවක් මේක චින්තාමය ඥානයක්. ඒකෙන් තමයි මේ බුද්ධිලට තියෙන්නේ මේ මේ මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියන්නේ. මේකෙන් පේනවා පුළුවන් බව. දැන් තියෙන එක ගැම්ම ගෙනින එකයි. දිගට මේ වගේ මේ චේතනා නැති චිත්තක්ෂණයක් ලැබුණා නම් ඒක හිතන්න ඕනේ මුළු සංසාරෙම මේ මොහොතේ අඩිය දැක්කා. සංසාරේ පුරාට ගෙනාවු කෙලෙස් මොහ පටල එක පහරෙන් කැපුවා. හැබැයි ඊගාපාර එන්න පුළුවන්. අපි උත්සාහ කරන්නේ ඊගාචිත්ත එක සැරයක් ගත්තට පස්සේ ඊගාචිත්තක්ෂණ පිසුනා ලේසි කියලා. මොකද දැන් දන්නවනේ ඇකියා පොටෙන්ෂල් එක. ඒක කියන්නේ බැගෑ වෙලා යාකු වෙලා තව එක චිත්තක්ෂණයක් තව එක චිත්තක්ෂණයක් මේ කෙලස් නැති කායික වාචික මානසික පිළිසිදු චිත්තක්ෂණේ දිගට පවත්වන්න ගන්න උත්සාහ කරන සත්පුරුෂ උත්සාහය කියන්නේ. ඒක කම්මැලි වෙලා නීරස වෙලා එපා වෙලා නැගිටිනවා කියන එකට අසත්පුරුෂය කියනවා. ඒ අසත්පුරුෂකම කෙලෙසයක් නෙමෙයි පුරුද්දට කෙලෙස. සංසාර පුරාට අපි කියලා තියෙන්නේ මේ සම්භාෂණයනේ අපිට ඕනලා තියෙන සැලකෙන්නේ. මත සංසිතියා වගේ කරනවා කියන එක ඒක ඉතින් මේ හොඳ කල්පනාවකින් හොඳ තමයි කියලා කරන වග වේලා වග වී මේ වග වගකීමකින් තමයි කරන්නේ. ඒ කියන්නේ මේ වගේ විස්තර වල ජීවත් වෙන්න පුළුවන් නම් අපි මේ සංසාරේ දුක් විඳලා මාර්ගය නෑ. ඒ චිත්තක්ෂණය තු කරේ. ඒ කියන්නේ අලුතෙන් කර්ම රැස් කරන්නේ. විපාක වලට කර්ම වලට මේ කෙලෙස් වලට නේ කියන්නේ මෙතන කෙලෙස් වලට සංසිතෝ. ඒකට කර්ම නැහැ. කර්ම නැත්නම් විපාක නැහැ. එරින් යාට හරි ලේසි විතර කළා දෙන්න හරි උනන්දුකාරක විශ්ලේෂණයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක ආවට බාර ගන්න. ඒක තෑග්ග ලැබෙනවා. තෑග්ග බාර ගන්න අපි ලැස්ති නැහැ. මොකද අපිට ඕනේ මොකක් හරි ඒක සීනිලාරයක්. අපිට ඕනේ මොකක් හරි ගොජ දාන දෙයක්. නෑ නෑ මොඩකම් කියලා කියන්නේ. නොදැනීම කියවා ටිකක් නම්බුකාර වෙන්නේ. තකටීරකව මොඩකම ඕල මොට්ටලකව මට වචන වැක්ටරක්ම කියන්නේ. මුදේ දන්නාත් ඒවා කියන්නේ අවදාල් කියන්නේ අවිද්‍යාව. බොහොම නම්බුකාර විදිහට කියනවා කියන්නේ තොගේ තොපේ තියෙන කොළමොළම. තොපේ තියෙන මෝඩකම, ඔලමොට්ටලකම, තකතිරුකම. පත්තබඳුර දහපතුරා ගති. ඒ කියලත් හරියට hina යනවා. ඒ කියන්නේ කුඩල කොට දිවට හිටින්නේ. ඒක කොයි වෙලාවෙත් අඳුරටත් එතරම් යදින්නේ. ඉතින් බුදුරජාණන්සේ කොච්චරක් ගිහින් කොටේ උර දිනා. මේක කොච්චරක්වත් නැහැ. ඒ නිසා අපිට කියන්නේ කොට්ටේ උඩත් අපිට දෙතපනේ වගේ උරුමයක් තියෙනවා. එපා වෙන ගතිය, කාගේ එපා වෙන ගතිය, මගේ එපා වෙන ගතිය. ඒ නිසා මට බැරිද මගේ රුචිකත්වය පාවා දෙන්න. මට බැරිද මගේ පෞෂත්වය පාවා දෙන්න. අර එපා වුණත් බුද්ධ ආදී තුනස කියපු නිසා චිත්තක්ෂණේ දෙකක් හිටපන්. විනාඩියක් නෙවෙයි විනාඩි දෙකක් හිටපන් කියලා අරගල පුරුදු කරනකොට යොදන කාලයට සමානව එතනට මේ ෆැමිලියරි ටිකක් එනවා කියන්නේ. ඉතින් ඒකයි මේ සත්පුරුෂ සේවනය කියලා අපි කියන්නේ. සත්පුරුෂය වෙනදී සත්පුරුෂය දකින්නවා සියලු දේ කැප කරලා. මේ චිත්තක්ෂණේ ආපුවාම සියල්ල කැප කරනවා. මේ දානදී කියනවා ධනං චජේ ජීවිතාංග හේතු අංගං චජේ ජීවිතං රක්කමානි. ධනං ච ජීවිතං ච අංගං ච සේවි සබ්බං නරෝ චජේ ධම්ම මනුසරන්තෝ. ඒ ගාථා තෝරන්නේ මිනිස්සුෙකුට දොස්තර මහත්තයෙක් කිව්වොත් අපේ ජීවිතය ඇදලා තියෙන මේ ඇඟිල්ලේ මේක මෙතනින් කැපුවේ නැත්නම් මුළු අතරම යනවා. නැත්නම් මේ කපන්න තියෙනවනම් ලක්ෂ මෙච්චර ගාණක් යනවායි කියලා මම මේ අත බේරගන්න තියෙන සබ්බ සරිම විකුණන හරි ලක්ෂ ගාණ දෙනවනේ. අංගයක් රකින්න ඕන වෙච්චාම එමසු ධනෙ පරිත්‍යාග කරනවා. නමුත් ඒ දොස්තර මහත්තයා ඒකත් බෙහෙත් ටිකකට පස්සේ කියනවා දැන් නම් කරන්න දෙයක් නැහැ කපන්නක වෙනවා. නැත්නම් මුළු අතම යනවා නැත්නම් ජීවිතේම යනවා. ඒ වෙලාවට අංගයක් හරි දීලා ජීවිතේ බේර ගන්න හදනවා. අංගයක් බේර ගන්න උන තල්ලි දීලා බේරෙනවා. නෑ මේක බේර බේරන්න බෑ මැරෙනවා කියලා කිව්වොත් ඒක අංගයක් හරි දෙනවා. ඒ නිසා ධනං සජේ ජීවිතාංග මාහු අංගං සජේ ජීවිතංගක මාහු. ධනංච ජීවිතංච අංගංච තේපි සබ්බං නරෝ සජේ ධම්ම මනුසරන්තු. ධර්මයේ අනුස්සල ධර්මයේ හැසිරෙන මනුස්සයා තමන්ගේ සල්ලි අංගයි ජීවිතේ සේරම දෙනවා ධර්ම වෙනුවෙන් කියලා. පින් වෙනුවෙන් නෙවෙයි. එනිසා භාවනා කරනකොට දෙන දානි අපි ඒ චිත්තක්ෂණයේදී ඇහැ පිනවන්නේ නැතුව දෙන දානි. කන පිනවන්නේ නැතුව දෙන දාසේ, නාසයේ දිව කය පිනවන දාන විතර වටින දානයක් ඉන්න මොකක්වත් නැහැ. අපි ඒ වෙලාවේ කල්පනා කරනවා අම්මා නැති උනාට දානයක් දෙන්න තියෙනවා නම් පින් සිද්ධ වෙනවා කියලා මොකද හිතෙන්නේ? නෑ පවක් නෙවෙයි කකටිය උගම. ඒකේ පවක් නෑ. ඒක නෑ පුරුදු කරලා තියෙන අපිට වෙන්නේ මේ අල්ලන්න පුළුවන් කුසල් කරන්නනේ. නෑ මම ගොඩමින් ඉන්න කාලේ ඒ ජර්මන් නම් කෙනෙක් ඇවිල්ලා හිටිය අතර නම් උනේ ආවට පස්සේ. ඒ ජර්මනේ එන්න දෙන්නේ නෑ. ඒගොල්ලෝ කොහොමද මම මාස 6ක් ගහගෙන ආවා. ඇවිල්ලා ධෛර්යද කියලා පැවිදිත් උනා. පැවිදි කරන්නේ නෑ අතර. මොකද වෙස්ටර්න්ස්ට අල්ලන්නේ නෑ කෙරුවට. ඒ ගාන්සේ බොහොම පැකිලෙනවා. පැවිදිම. පැවිදිලා එක දවසක් කම්කාංශුද්ධ කරලා ඉවරනාට පස්සේ ප්‍රයිවට් ඉන්ටර්වියු කියලා. කමලාසුද්ද ගණනේ එක නාලක යන පහ දීගෙන කියලා කතා කරනවා. මේ කවදෙකෝ කමක් නැහැ ට්‍රාන්ස්ලේට් යන්න ඉස්සලා ඉන්නේ කියලා. ඊට පස්සේ කිව්වා ඒ අපි භාවනා කරන තැන මේ ජනේලයක් තියෙනවා. ඒ ජනේලේ ශ්වේත කෝණ එක පේනවා. ශ්වේත කෝණ කියලා කියන්නේ කොළඹ ඉඳලා කැලණි පස්සට පේනවා. ඒ ඉතින් ශ්වේත කෝණ කියන්නේ බුද්ධ බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කරපු භූමියක්. මුළු භූමියම තියෙන වටිනාම දේ. ඒක හැතම ගාන කෑත පේනවා අපිට. ඉතින් ආයෙත් වැඳලා කිව්වා මම මෙතන ආවට පරිසංශ මම කොහොමවත් ගිහිල්ලා නැහැ. මට හෙට මෙතේ ඉඳලා ස්වේදකෝන් පයින් ගිහිල්ලා වැඳලා ඉන්න අවශ්‍යයි. ඊටසරේ ඇයි කියලා. ඊට පස්සේ කිව්වා හෙට මගේ උපන්දින. ඊට පස්සේ ඒක උපන්දින දවසේ වැඩියෙන්ද පින් කරන්න ඕනේ අඩුවෙන්ද පින් කරන්න ඕනේ. ඉතින් අකෝ මේ වැඩියෙන් පින් කරන්න තමයි යන්නේ. ඊට පස්සේ කිව්වා කෙලස් නොකර එක චිත්තක්ෂණයක් භාවනා කරන එකද පින නැත්නම් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ කාර්යික ධාතු වලට වැඳලා යන්නද පින කියලා. ඉතින් අම්මනි දැනගත්තා මේක හරියට හදන්නේ කියලා. මූණ නිල් පාට වෙලා දම් පාට වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ගාව තොපි වගේ තකතිරු જાතියක්. මෙච්චර දුර ආවා. ඇවිල්ලා මේ භාවනාව අල්ලගත්තා. ඒ අල්ලගත්ත භාවනාව දිනු කරලා කරන තුන උස්සස්ම කුසලයේ තියේදී උපන් දින වගේ සුබ දිනයක තකතිරුකම් කරනවා. යකෝ ඔක පැත්තක දාලා වෙන්දරට පැයක් වැඩි කර භාවනා කරපන්. ආඳන්න වටන් අරගත්තා කාමරයට යනකම් ඇඳුවා. පහුවෙන් දැත්තයිලා කිව්වා මම කවදාකවත් හිතේ නැහැ. ඊට පස්සේ සායදෝ ඒත් අඬනවා. ඊට පස්සේ කියනවා මම අවුරුදු 40ක් කමටන් දීලා තියෙනවා. මම තාම දැකලා නැහැ අඬලා නියන් දකින්න එක්කෙනෙක්. පුළුවන් කියලා හිතනවා නම් අඬලා නිවන් දකින්න ඔක කරපන්. කරලා බෑ කරන්න බෑ. ඒ නිසා චකතිරුවන් අතහැරලා මම කියන විදිහට බාහන කරපන්. ඒ නිසා අපි මේ පින්කම් කරන්න කල්පනා කරන්නේ ඒක හොඳට පිස්සු වෙච්ච. ඒතර මොකද වෙන්නේ? අර පෑදීතියට බොරුදිය රඳුවක් දැම්මා වගේ කිරි කන් කිරි කිරි කලයකට ගොම කඳුලක් දැම්මා වගේ ඊට පස්සේ ඒකට බොහොම කල්පනා කරලා ජීවත් වෙනවා අනේ අම්මා අප්පාවත් නැති කාලේ බොහොම හොඳ පින්කමක් කරේ. නමුත් මේ ලැබපු චිත්තක්ෂණයේ තියෙන පිවිතුරු භාවය කල්පනා වෙන්නේ හිතේ තියෙන විවේකෙත් නේද කියලා. ඒක දිගට ගෙනියන්න යන එකයි කරුවත්න්තේ සත්පුරුසයි කියලා කියනවා. ඒකදී මේ ආම්මර සලකන්න තාත්තා සලකන්න නරක දේවල් නෙමෙයි. මෙච්චර උතුම් චිත්තක්ෂණය පාදගත්ත වෙලාවේදී කිරි දෝලක් කලයක් තෝරගත්ත වෙලාවේ දෝල ගොම කඳුලක් දාගත්තොත් මූත්‍රා කඳුලක් දාගත්තොත් අර කලෙම ඉවරයි. ඒ නිසා ඒක භාවනා කරන එක නා දැනගන්න ඕනේ භාවනාව කරන වෙලාවේදී ඒ භාවනා කරන කුසලයේ විතර වෙන්න මොනම කුසලයක්වත් නැහැ. ඒ ඒකට ඒ මනුස්සයා සලකන්නේ නැතුව භාවනා නොකරන සලකයි කියලා හිතන්නත් එපා. භාවනා නොකරන අය ඕගොල්ලන්ට එජෙන්ඩා ගන්න දෙන්නත් එක. ඒකයි ඒක තියෙනවත් නම් තමයි දැනගන්න තමයි මේ දෙකම ගන්න අකුසල අකුසල ආමිෂ කුසල ආමිෂ සැප නිරාමිෂ සැප. ආමිෂ සැප විතරක් දාන්න කෙනෙක් ඇවිල්ලා අපිට එජෙන්ඩා එක හැදුවොත් එයා මේ වෙලාව කරන්න ඕනේ මේකයි කියලා අනුකම්පාව කිව්වද එතන ප්‍රඥාව යට යනවා. කියන්නේ කියන්නේ ඔය අජෙන්ඩා එක හදාන්න පුළුවන් ඔය හදාගන්න මගේ ඇඟට ඇඟිලි ගන්න දෙන්න. මම ඊට වැඩිය මේ වොමනාවෙන් මේ ජීවිතය හදාන්නේ පහත් කළ සලකන්නත් ඒවා. කරුණා කරලා මගේ දේවල් වලට අත ගන්න දෙන්නපා කෙරෙන්න ඕන දෙයක් යන කියන්නේ මම වෙලාවට කරලා දෙන්න. මේ මට මේ නීති දාන්න දෙන්න වෙයි කියලා එන්නේ ඊට අපිට සිග්නල් දාලා ධර්ම වල කපන එන්නේ වෙයි. වේදනාව කියන්නේ එකක් ඒක මොහය කියන අපිට අපි ඉගෙන ගන්න තියෙනවා ඒකේ තියෙන ඒකට කියන්නේ තකතිරකම අර වචන සෙට් එක තමයි දාන්නේ. ඒ කියන්නේ අදුක්කම සුඛේ අපි හිතියද ඒක හඳුනන්නේ. අපි දවස පුරාම අනිතික තමයි අදුක්කම සුඛේ එනකොට පාළු ගතියක් දැනෙන්නේ. තනි ගතියක් දැනෙන්නේ, ඒකාකාර ගතියක් දැනෙන්නේ, එපා කරන ගතිය. ඒ නිසා අපි ඒක පාළුකම නැති වෙන්නේ ටීවී එක දාගන්න. ටෙලිවිෂන් එක දාන්න. පොතක් බලනවා. පත්‍රය කියවනවා. ඒතර අපි හොයලා බැලුවොත් ඇයි මේ පත්‍රය කියවන්නේ කියන්නේ මේ වෙලාවේ අපිට වෙන කරදරයක් නැහැ. ඒ නිසා පත්‍රකාරය දෙන කරදරේ ඉමන්ත ලෝකෙ ඇවිදලා කුමාරක තේරම වයනට පත්තර ගන්න. ඔය ડોક્ટર වෙනාන් වෙන කාලේ මට එක දවසක් ඇවිල්ලා කියනවා බුදුජානනාථ කියලා තියෙනවා දෙතිස් කතාවල් කියලා જાතියක්. රාජ්‍ය කතා, චෝර කතා, යහුරුම් පිළිබඳ කතා, රජුම් පිළිබඳ කතා, කුමාරයන් පිළිබඳ කතා. ඒ විදිහට ඒ ලෝකේ මිනිස්සු අල්පල් දරන අල්පල් මාතුකා 32ක් කියලා කියනවා. කළ යුතු කතා 10ක් කියලා කියනවා. අපිච්ච කතා, සන්තුති කතා කියලා මේ ධර්ම සාකච්ඡා. මුත්‍රාඥාන කියනවා අද දියුණු පත්‍රයක. ඊටරහ පත්‍රයක් ගත්තොත් ඔය දෙතිස් කතාවේ එක එක කතාවට එක එක සබ් එඩිටර් කෙනෙක් ඉන්නවා දැන්. යුද්ධ ගැන හොයන්න වෙනම සබ් එඩිටර් කෙනෙක් ඉන්නවා. ගායනා කුමාර ගැන හොයන්න වෙනම සබ් එඩිටර් කෙනෙක් ඉන්නවා. උරු ගැන හොයන්න තව වෙනම සබ් එඩිටර් කෙනෙක් ඉන්නවා. දේශපාලන තේ කුමාර හොයන්න තව කෙනෙක් ඉන්නවා. ඉතින් අර මුළු පත්‍රයේ අංග සම්පූර්ණයි කියලා කියන්නේ අර දෙතිස් කතාවෙන්ම සම්පූර්ණ වෙච්ච එක. ඉතින් ඕක බලන්නේ නැතුව අපිට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න බෑ. බ්‍රෙක්ෆාස්ට් එකේ ඉතාම වැදගත් දේ තමයි අර පත්තරේ තියෙන කුණු ටික දාගෙන පාවිතට ඊට පස්සේ තමයි අප්ඩේට් වෙන්නේ. ඒ කියන්නේ අපිට අදුක්කම සුඛේ වෙනුවට අපිට ඕනේ මොකක් හරි සිලිලාගයක්. භාවනා කරන යෝගාවචරය කල්පනා කරන්න ඕනේ මේ අපේ දින විනෝදාංශ කියලා දායකයක් ලෝකෙදී. ඒ විනෝදාංශ සේරගෙම කරන්නේ අදුක්කම සුඛේ එන්නකන් ඉඳලා ඒක පුරවලා. ඒ නිසා දැන් අපි ළඟ විනෝදාංශ රාශියක් තියෙනවා. අපි මේ විනෝදාංශවල පිළිමවල කල්පනා කරන්න මේ පෙළඹෙන්න එන මානසිකත්වය මොනවා වගේ එකක්ද? මට හරි පාළුයි ළමයෝ. කාරණාව වන්දනාව යන්තම් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ ඉතින් වන්දනාවක් දාගන්න පත්‍රයක් බලන ඒක ලොකෝ පිනක් කියලා හිතනවා. නමුත් මේ කැප කරන්නේ මොකද්ද කියලා බැලුවොත් අදුක්කම සුඛේ කැප කරනවා. අවිද්‍යානුසයෙන් වෙන්නේ දැනගත්තොත් සැපයි නොදැනගත්තොත් දුකයි. ඒක තමයි අපි වහගෙන තියෙන මොහේ අහස දිහා බැලුවට අපිට කාදාකත් අවකාශය පේන්නේ තරු බලන්නේ. ඒ කියන්නේ තියෙන දේවල් අපි දකින්න. සැප දුක දකිනවා අදුක්කම සුඛේ දකින්නේ. බට දුන ඔරලෝසු දන්නවනේ ඉතරම දැන් පරණ දහසක් නෙවෙයිනේ. වැටපැද්දෙන ඔරලෝසු දිහින් ඒ වැටපැද්දෙන ඔරලෝසු දිහා බැලුවාම ඒක එහා පැත්ත කෙලවට ගිහලා නිකන් නතර වෙන්න වගේ හැදලා වැටෙනවා. මෙහා පැත්ත ගිහලා නතර වෙන්න වගේ හැදලා නම් අපි බලන්නේ හිතුවොත් මෙයා මේ කොනේ හරි මේ කොනේ හරි නතර වෙයි කියලා හිතනවා. මොකද එතන තමයි නතර වෙන්න වගේ හදන්නේ. නමුත් වයින් නැති එකම ඇත්තටම නතර වෙන්නේ කොහෙද? නැද තමයි වේගෙම යන තැන. බට්ට බැදිනකොට වේගෙම යන තැන තමයි බට්ටගේ මොකක්ද කියන්නේ ඒකට? රෙස්ටිං පොයින්ට් එක. නිසා වයින් කියන තණ්හා මාන දිටි තියෙන තාක්කල් අපි මේ නත දඟලනම දැන් තමයි ඇත්තටම නිවන තියෙන්නේ. ඒක නිසා අපි අර දෙකොන නතර වෙනවා වගේ පෙන්වන සැප දුක දෙකේ කවදාකවත් නතර වෙන්නේ නැහැ. බට්ටේ ස්වභාවය තියෙන්නේ මේ අදුක්කම සුඛය. මොකද ඒක අපි පන්නන්නේ ඇඟටවත් තේරෙන්නේ නැතුව එතන අපේ නතර වෙන තැන බව අපි දන්නේ නැහැ. සීඝ්‍රම යන එතනින් තමයි. ඒ නිසා ආස්වාසේ ඉඳලා සීඝ්‍රයෙන් ප්‍රසආසයට යනවා. ප්‍රසවාසයෙන් සීඝ්‍රයෙන් ආශ්වාසයට යනවා. නමුත් අතරමැද ගැප් එක දකින්න. නිසා කවදාකවත් දුකකින්දලා සැපට යන්න බෑ කියන අදුක්කම සුඛේ පව කරන්නේ නැතුව. සැපකින්දලා දුකට යන්න බෑ කියන අදුක්කම සුඛේ පව කරන්නේ නැතුව. ඒ නිසා හැම සැපක්ම ඉවර වෙන්නේ දුකකින් අදුක්කම සුඛේ පව කළා කියන්නේ. හැම දුකක්ම ඉවර වෙන්නේ සැපකින් අදුක්කම සුඛේ පව කළා කියලා. ඉතින් අපි මේ දෙක මේ නටද්දී මේ දෙක අපි අවධානය උතුර ගන්න හදද්දී අවධානයෙන් බලන්නේ කියොත් හැම චිත්තක්ෂණ දෙකක් නැතුව අදුක්කම සුඛේ තියෙනවා. හැම ආසද්වසා දෙකක් නැතුව අදුක්කම සුඛේ තියෙනවා. ඒ නිසා දවසේ වැඩි වේලාවක් තියෙන අදුක්කම සුඛේ. ඒක නොදන්නවා නම් ඉතින් අපි නිවන් දකින්න ප්‍රාර්ථනා කරලා දඹදිව යනවා. නිවන් දකින්න. ඒක මොකද සතිය තියෙන්නේ? ඈ? ඒක මොකන්ද අපේ සතිය දිනනවා නැත්නම් නෑ ඇත්තටම අපි සම්මිය දෘෂ්ටි වශයෙන් අපි දන්නේ ඇති ආස්තිකත්වය විතරයි අපි දන්නේ ආස්තිකත්වය තුළ තමයි කාමාසාව ඇති වෙන්නේ මේ ආමිෂ සැපය ඇති වෙන්නේ ඒකටයි අපිට අම්මලා ගත්තා උගන්ලා තියෙන්නේ ඉතින් අපි ඒක එකතු කරන සැප කියලා නමුත් දුකට යනකොට මේ ආස්තිකත්වය තුළ නෙවෙයි සැප නිවන කියන්නේ ඒ නාස්තිකයේ තුළ පට වියපෝ තේජය තුළ නෑ නිවන අවකාශයේ තියෙන්නේ සැප දුක දෙකේ නෑ නිවන මදුක්ඛ සුඛයේ තියෙන්නේ ඉන්නේ අදුක්කම සුඛයට පුහුණු කරන්නයි සත්පුරුෂයෝ කතා කරන්නේ. ඒක සාමාන්‍ය ලෝකේ පේන කම්මැලි, පාළුයි, ඒකාකාරී, තනි, කොහුණා, තනි වුණා. කියන්නේ කම කරන්නේ නැති කෙනෙක් කොහොම වෙච්ච මිනිස්සෙක් කියලා තමයි තේරෙන්නේ. ඒක ලොකු වාසනාවක් බව. ඒක නැත්නම් අප කරා පැමිණිච්ච වෙස්වලාගත්ත මේ සුභාසින් සම්පව තේරුම් ගන්නේ ඔය බුදුහාමුදුරගේ ධර්ම ගැඹුරුයි කියලා බලන්නේ නැතුව පොඩ්ඩක් කියවලා බලන්න. ගෙනියන්නේ ඔතෙන් තමයි. දුක ප්‍රතිස්ථාපනය කරන්න කියන සැපේ. සැප ප්‍රතිස්ථාපනය කරන්න කියන උපේක්ෂාව. කියන එක තල් කරන තල් කරන ගියාම යන්නේ ඉතින් ගන්න. උපේක්ෂා කියන්නේ තේක්ම තමයි. සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය විදිහට අපිට දැනගන්න පුළුවන් මේ වෙලාවල ඒක ඒක දිහා බලාගෙන ඉන්නේ නෑ දුකක ඉඳලා අදුක්කම සුඛයට එන කඩේම පයින් තන තියෙනවානේ සැපක ඉඳලා අදුකම සුඛට එන දැන් මේ කාපට් එකට මම ගොඩ වෙනකොට මෙතන ඉන්න කාපට් එකට පයින් මල පයින් තැන තියෙනවානේ අනේ ඒක හොඳට බලන්න හිටියොත් බොහෝම බොහෝ ෆ්‍රීකවන්ට් එකක් ඒක හැම වෙලාවෙම තියෙන එකක් අපි අර පන්න දැන එකයි දෝෂේ අන්න ඒකට අවදි වෙලා හිටියොත් අපේ සංවේදී බව කොහොමද වැඩි වෙන්නේ මොකද ඒක සිදු වෙන්නේ ගොරෝසු සැපේදී සුඛේදී නෙවෙයි සැපේ තුනී වේගන යන වෙලාවේ දුක තුනී වේගන යන වෙලාවේදී මේ මාරුවේදී ඒ කියන්නේ මේකෙන් එකට මාරු වෙන තැන මේ ඒකට හොඳ නිදර්ශනය තමයි මේ අත්දැකීම්කාරයගේ දෙකම. අත්දැකීම්කාරයෝ අත්දැකීමක් කරන්න යනකොට ඒගොල්ලෝ අර බෙරේ ගහලා ගහලා ගහලා ගහලා ගහලා අවධානය මෙහෙට අරගත්ත ගමන් මෙහෙන් මාර්ගයක් මාවල පෙන්න පරිියක් මාවල පෙන්න සෙල්ලමක් කරනවා. නිසා මේ හිත ඒ වගේ සෙල්ලම් කරනකොටම දැනගන්න ඔබ ඕන සෙල්ලමක් කරපන් මම කිසිම දෙයකට සාක්ෂි වෙන්නේ නැත්නම් මම බලාගෙන ඉන්නවා. මේ මොකාර දෙන්න හදන්නේ කියලා. කියලා බලන ඉන්නකොට තේරෙනවා මේ මාරු මාරු වෙන මාරුව අල්ලගන්න පුළුවන් වෙනවා. ඒක කවදාකවත් මෙතන නොවි, දැන් නොවි පිටගෙනගේ දකින්න බෑ. ඒක දකින්න මම දැන් මෙතන වෙන්නම ඕනේ. ඒ නිසා මම දැන් මෙතන දකින්නකොට ගොරෝසුතාවයේ තුල සියුම් කරන සියුම් කරන යනකොට ට්‍රික් එක අහුවෙන්න පටන් ගන්නවා අවිද්‍යා මායාකාරීත්වය. මේ මාය විඥානයේ තියෙන මායාකාරීත්වය පේන්න පටන් ගන්නවා. පේන්න පටන් අරගත්තොත් අපිට තේරෙනවා අපි මේ මෙතෙක් කල ජීවිතයේ අත්‍යන්ත යාළුව වශයෙන් කියන්නේ මේ හිත අපේ සුභසිද්ධිය සඳහා නෙවෙයි කියන්නේ. එයා උත්සාහ කරන්නේ සතුටුක වැඩි කරන්නයි. එයා යා නැති වෙන තැන විඥාන නිරෝධයේ සිට වෙන අදුක්කම සුඛයට එනකොට එයා ගැහෙන්න පටන් ගන්නවා, කරප්පන් ඉන්න පටන් ගන්නවා, සාහලවනවා. ඒ සාහලවන කොටයි අපි මේ යාට විද්‍යාංශයක් දීලා මොකක් හරි ගිහිල්ලා නලවන්න හදනවා අම්මා නැහැ. ඒ නිසා අකුරු සූපයක් කර දීලා බබා නමයි. එන්නේ වෙලාව පොඩ්ඩක් දක ගන්න පුළුවන් වුණොත් අපි විහිං කොච්චරක් මේ කර්ම රැස් කරනවද කොච්චරක් මේ සංසාරයට උදව් කරනවද පොහොර ගන්න කියලා බැලුවොත් ඒ කියන තියෙන්නේ ජීවිතේ මල් විහිං පල් අදකෝසකේ නිතරම අප කරා එන්න හදනකොට අපි කොහොම හරි එක හලහප්පන දේවල් තමයි කරන්නේ ඒ නිසා අදුක්කම සුඛය අගය කරුවාට පස්සේ අපිට අදුක්කම සුපේට ළඟා වීමට අසවල් දෙ මදි නෑ කියන්නේ මොකක්වත් නැහැ. අපිට නැති වෙන්නේ මදි වෙන්නේ ආමිෂයක තමයි. ඒක අන්සැටිස්ෆැක්ටරි ඒක අතිත්ෝ කාමදාසෝ ලෝකෝ. කවදාක සන්තෝෂපත්‍රණය නැරෙන්නේ. මේක ලැත්තනම සන්තෝෂයි. නමුත් ඒක සුභයක් විදිහට දකින්න පුළුවන්. අපි දකින්නේ ඒක මේ පාළු වීමක් විදිහට, තනි වීමක්, කම්මැලිකමක් විදිහට. ඉතින් ඒක භාවනාවේදී කියන්නේ නිබ්බිදා ඥාන කියලා. ඒක ද්වේෂ පදනමෙන් බලන්න එපා, ඥාන පදනමෙන් බලන්න කියන්නේ. මේ තමයි නිවනට එනකොට පෙර නිමිත්ත. මේක අගේ ආඩම්බරේ කරන්න බැති වෙන තාක්කල් අපි කොච්චර භාවනා කරත් අපිට සුභාසුභ දෙක හරි වැරදි දෙක තේරෙන්නේ නැහැ. අපි කරන්නේ කම්පන චංචලට ආශා කරන එක විතරයි. ඒක සාධනයක් පොඩ්ඩක් කියන්න. ඒක නම් දැන් අපි දවසේ සාමාන්‍ය ජීවිතේ යාළුවෙක් විතරක් නෙවෙයි නැත්නම් විතරක් නෙවෙයි සමහරවල් කාලයක වොයිඩ්නස් කියන ඉස්කම ඒ දැල්ල වෙලාවක් තියෙනවා. ඒකෝද අපි මේ වෙලාවට ඒ වේදනාව දිහා බලන දෙන්න මේ වගේ වෙලාවක කියනවා අනන්ත කරනවා මේ වගේ වෙලාවක අපි ඒක ප්‍රයෝජන ගන්න. නෑ එකක් පුළුවන් ඒ ඒ ඒ වාතාවරණය ඇති කරන්න පසුබිම් වෙන ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් මේක එනකොට නුරුස්නා ගතිය නුසු නු ප්‍රඥානිකට නොයිවසිලි ගතියක් වෙනවා. ඉක්මනට මේක අයින් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා මේ තුනී වේගන යන තැන්පත් වේගන එක අවුල් කරන්න උත්සාහ කරනවා. ඒ අවුල් කිරීම අසත්පුරුසයි කෙලස් එතන සුද්ධම කෙලස් වලට නිවන ඒක තමයි. ඉත ලසන්ට අපි කෙලස ගන්න. කෙලස් කියන්නේ ඕකට. අනේ කෙලස් ඇතිවීම කවුරු කරගන්නේ? තන්නේ කරම මමමයි කරන්නේ. ඒ කියන්නේ එතෙන්දි සතරබල ධාරිත්වයක් මට තියෙනවා. මේ කෙලස් කරගන්න මට පුළුවන්. කෙලස් කරගන්න පුළුවන් නම් ඒ කෙලස් උනාට පස්සේ ඕක දැනගත්තට පස්සේ ඊගාටන චිත්තක්ෂණයේ කෙලස් නොකර ඉන්නත් මටමයි අයිතියක් තියෙනවා ලංකාවක් කියලා. නමුත් ඒක ජයග්‍රහණයක් විදිහට හිත කියවන්නේ නැහැ. ඒක ඒක සතුටුසකමක් ඒක ළඟාවීමක් විදිහට හිත කියවන්නේ නැහැ. ඕකනම් මේක මහා කම්මැලියෙකුටත් තියෙනවා. ඕක නම් මේ කාලකන්‍යෝ ගාවක් තියෙනවා. ඕක නිකන් මේ නෝන්ජලියෝ ගාවක් තියෙනවා. ඔබ පෙරදිච්ච මිනිස්සු ගාවක් තියෙනවනේ කියලා අනකට කෙනෙක්ම තමයි කරන්නේ. ඒ කෙනෙක්ම තේරෙන්නේ පරිගාමසෙ. දේශපදනම යන්නේ. නිසා අපිට මේක සාදර වුණොත් අවශ්‍යක මේක එන්නේ දතේකක් වක් වැඩේකක් වක් කිලේකක් වක් දුකක් ශෝකයක් නැති මොකද්ද පිළිච්ච තැනක එන්නේ වෙන රෝගේ නෝන හොතෙන් යන්නේ නැහැ. අන්නේ තියෙන වාතාවරණ දිහා බල බල මේකට අපි කියන්නේ සමාදම් වෙනවා කියන්නේ. මේ தત્ත්වයේ සමාදම් වෙන එක. එහෙම නැත්නම් උපේලා තියෙන්නේ ඒක ආරක්ෂා කරන එක. උත්තාන සම්පදා වෙලා එතකොට. අපි කියන්නේ මේක ආරක්ෂා කිරීම. මොකද අපි දැනට කරන්නේ ඒක මකන්න හදන එක. අපි හිතනවා ඒක සෙල්ලක්කාරකමක් ඒක අපි කෙරේ දෙන අනුකම්පාව ජීවිතේ විචිත්‍ර කර ගැනීමක් කීක අපි කරනවා. නමුත් අනිත් පැත්තට කල්පනා කරනවා කියන එක ඉතින් 100%ක්ම අහඹයක්. ඒ කියන්නේ කාටවත් එහෙම කරපන් කියන්නත් බෑ. ඒකේ අනිත් පැත්තට යන්නත් අපිට සමාන අයිතිවාසිකමක් තියෙන. කරලා කරලා කරලා මෙන්න විදිහට කරන ට්‍රයිල් ඇන්ඩ් එරර් විතරමයි තියෙන්නේ. දීලා දීලා දවසක හරි ගිහිල්ලා තේරුම් ගත්තොත් මේක ලැබුවට පස්සේ ඒක පවත්වා ගැනීම සඳහා කරන්න තියෙන අවුල් නොකර සිටීමයි. මේ කියන දේ අවුල් නොකර සිටීමයි. අන්නේ ඒ ධර්මතාවයේදී කියන්නේ ඉන් ඇක්ෂන් කියන්නේ. I'm to train how to do inaction. එහෙම නැත්නම් to do nothing, just being. යමක් නොකර සිටීමේ හැකියාව. ඉතින් මේක තමයි සත්පුරුෂකමේ අන්තිම කෙලවර. එයක් දැකලා නොසලී ඒක දිහා එහෙම බලන එක. එතන මේක උපයන එක එකක්. උපයපදේ සමාදම් වෙන එක එකක්. ඇත්තටම උපයන දේ මනුෂ්‍යත්වයට එක්කම අපි ඉපදෙනකොටම හම්බෙලා තියෙනවා. උපයන්න බලස්සක් නැහැ. නම්බු කරන්න දන්නේ නැහැ. ඒ කියන්නේ ත්‍යාග දුන්නොත් ත්‍යාග බාර ගන්න කැමති නැතිව. එතන අපි අතර භාවනා කරන කෙනා තුළ නැති කෙනා තුළ බෞද්ධය තුළ අවබෝධයල මේ අදුක්කම සුවේ කිසිම අඩුවක් නැතුව සිය හැමෝටම සමාකාරව ලැබිලා තියෙනවා. ඉතින් අගේ කරන්න ඕන කියන එක බුදුජාණන් වහන්සේ භාවනා කරන අයට රහස කියනවා. කල යුත්තේ මෙච්චරයි. උපයන්න ඔබ දන්නවා. ඔබ ඇත්තට ඔබ තඩමැවුවක් නැත්නම් ඔබ උපේලා තියෙන්නේ. ඔබට එළඹ වාසිය කරන්නේ සමාදාය සික්කස එළඹෙන්න සමාදම් වෙනවා කියන වචන තියෙනවා. ඉතින් ඒක මේ හරිම సౌందర్యාත්මක වැඩක්. ඒක සයන්ස් එකක් නෑ ඒක. ආර්ට් එකක් තියෙනවා. ලැබිච්ච දෙයට එළඹ වාසය කරනවා කියන එකේ මෙතඩ් එකක් නෑ. ඒකට මෙතඩ් තියෙනවා කියලා කිව්වොත් මේ බුද්ධ ධර්ම කියලා කියන්නේ හතරස් කරන්දාගන්න. එනිසා ඒකට මයිලඟ වෙන්නේ වර්ධින එක. නමුත් උත්සාහ කරලා කවදා හරි මම මේක මේක සතුටු වෙනවා මේක එනකොට බාර ගන්නවා කියන තැන ගියාට පස්සේ ඒ ආකල්ප වෙනස් වෙනත් එක්කම ඒකේ පාළුගතිය වෙනකොට පිළිචිගතියක් වෙනවා. ඒක සම්පatti කරගතියක් වෙනවා. ඊට පස්සේ මනසට වෙනවා දැන් ඉතින් මම මේක එදා ඉඳලම තිබුණා අගේ කරපු නැති නිසා දැන් අගේ කරපු වෙන කරන ආකල්ප වෙනසක් විතරයි වෙලා තියෙන්නේ. දෘෂ්ටි වෙනස් වීම විතරයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක මගෙන් නැති කරන්න කාටද පුළුවන්? මේ වගේ තියෙන අදුක්කම සුඛේ උතුර ගන්න හසුරකට පුළුවන්. දේවදත්තට පුළුවන්ද? මූලධර්ම කාර්යකට පුළුවන්. උඹලා කොච්චර උත්සාහ කරත් මම මේක අරස ගන්න තාකල් මගෙන් මේ කාටවත් ගන්න බෑ. ඒකයි කරුවත් කියන්නේ සදීවකේ ලෝකේ සමාරකේ සත්‍වක්මකේ සමන ප්‍රාඥණ පජාය මම දැන් ප්‍රකාශ කරනවා මම දැක්කා කියලා. මම මෙතෙක් කල් කිව්වේ නෑ මොකද දැක්කේ නැති ඉන්න. මම දැන් කියනවා මේක මගෙන් ගන්න බෑ. කාටවත් ඊට පස්සේ ගන්න බෑ. පොඩ්ඩක් හිතලා බාහනා හිමිනේදී අද කිසිම කොටේදනාවක් එනවා දකින්න පුළුවන් දැනෙන්නේ. දැන් අපේ ඉන්දියා ජීවිතයේදී සතියෙන් ජීවත් වෙනකොට අදුතුම සුඛය වැඩක් කරනකොට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි මේ නිකන් අද වෙන වැඩක් කරන වෙලාවට මේ වාර්තා ඉන්න වෙලාවේ එන අදුතුම සුඛය අපි තේරුම් අරගෙන ඒකත් උදේ ගන්න පුළුවන්න්නේ. ඔය ඒක පිළිබඳව ඔය අපි තමයි ඔය ඉන්දකන භාවනා, ඊදකන භාවනා, සක්මන් භාවනා කියලා නන්දාන. අදුකෝසුගේ ඔක්කොම එකයි. අදුකෝසුගේ ඉන්දකන ගත්තත් එකයි, ඔක සක්මන් කරන ගත්තත් එකයි, ඔක නිකන් ඉන්න වෙලාවට ගත්තත් එකයි. ඔක්කොම සම්මුතිය වලට තමයි වැටෙන්නේ ඉන්දකන භාවනා, සක්මන් භාවනා. ඒක තේරුම් ගත්තට පස්සේ ඕන තැනකට යොදන්න. ඉතින් ඒකයි බුදුජානක කියන්නේ මේක අර ඉතින් දැවටලු කරන්න පුළුවන් කියලා දැන්වත් ප්‍රශ්න කරනවා ඒ නිසා එතෙන්දි උත්සාහ කරන්න එපා කියලා. අමාරුයි. ඒකටම වෙලා දාලා කරලා බලලා දෙන්න. සක්කරියන්කේ කරලා බලලා ඒක හොල්ලන්නේ නැතු කින්න සක්මලට ගිහිල්ලා ගන්න පුළුවන් බලන්න. අයියේ පුළුවන් ඒකත් ඉතින් හෙල්ලෙන දණක් ගන්න පුළුවන් බලන්න කියලා බලනකොට බයිසිකල් එක පදින කෙනා. පදින්න යන වෙලාවේදී මොන තරම් කට්ටිය උදව් කරගෙන දඬුව අල්ලගෙන අපි බයිසිකල් එකට පුරුදු වෙන්නේ කියලා හිතා. ඒකම සෙනගින්න දණක් එහෙම කිව්වොත් මොකද වෙන්නේ? නිසා කියන පවුරුස් වෙනකන් දෙව පිටරේම වේදනට ගිහිලා කටරි බයිසිකල් එක අල්ලගන්න කියලා ඔබ උඩට නැගලා බලපන් එතකොටවත් අපි බයිසිකල් එක අල්ලන්නේ බයිසිකලට වැඩිය යකඩට වැඩිය හයියෙන් මෙහෙම හරවන්න බැරි සයිස් එකනේ අල්ලන්නේ මොකද මේක මේ යකඩ වලක් අතේ අබු දෙක දාන කොහොමද කරන්නේ කියලා මොකද ඒක පුරුදු වෙන පුරුදු වෙනකොට මොකද වෙන්නේ කවුරක්වත් ඕනේ නැහැ සෙනගේ හිතියත් මෙහෙම වෙන්න යනවා යන්නත් පුළුවන් තනියකින් ගෙනියන්නත් පුළුවන් අන්තිමට යනකොට යනකොට වෙනකොට මුල් දවසේ යෙදුවට ශක්තිය අපේ නොපොහුදුකම පොහුදුකමට බයිසිකල් එක අපේ නියම දෙයක් කියලා නැහැ. විශේෂයෙන්ම වේගය ගත්තට පස්සේ බයිසිකල් එක. එයා නඩත්තු කරනවා. එයා ඒ සම්බර භාවය නඩත්තු කරනවා. මේ සමබර භාවය කියන එක අපේ දැනුමින් අපි ගන්නෙ. එහෙම නැත්නම් අපේ කුසලතාවෙන් අපි ගන්නෙ. අපි මේකට ඇඟිලි ගහන්න යනවා වැඩි ආරම්භක වෙලාවේ. පහු වෙනකොට ඉබේ ඒ සිිත වෙන පටන් ගන්නවා. අනිත් වගේ බහුලීගත වෙනකොට තමයි අර තියෙන අර කකතිරුකම් ඔලොමලකම් ගොරෝසුකම් අයින් වෙලා ඒකේ ලාලිත්‍යය මතුවෙන්නේ. ඒකේ ණය ඒක කියන රිද්මය එන්න පටන් අරගන්නේ අන්තිමට මුලදී හරි ගොරෝසුයි. කියන ඕනම කෙනෙක් ඕනි උපකරණයකට ලං වෙච්චාම උපකරණ කඩනවා. පොතුගා පුරුදු කරපේකන උපකරණයට තේරෙන්නේ නැති වෙනවා වැඩ කරන්නේ. ඒක හැබැයි ආධුනිකයට ඒ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා පරියන්ක භාවනා කියලා වෙනම කරනවා. ඊට පස්සේ ඊට ටිකක් කලහප්පේ කරත්තේ සක්මනේ උගන්නලා එදින්දා වැඩවලට ගියාට පස්සේ දෙනවා මේ ඉඳගෙන සක්මන් කියන එක මේ සම්මත ලෝකයේ තියෙන දේවල්. චිත්ත ධර්ම වලට ඒවා බලපාන්නේ. ඕන තැනක කරගෙන යන්න පුළුවන්. අර හොඳට පුරුදු කරලා ඉස්සේ බයිසිකල් එක එතනක හිටියක් නැතත් කොහොම කරවත් ඇක්සිඩන්ට් වෙන්නේ නැතුව ඒ ගැම්ම ගෙනියන්න පුළුවන්. ඒකෝට ඇත්තටම සමබර කරනවා කියන එක කෙරෙන්නේ නැහැ. මේ බයිසිකල් හොඳට පුරුදු වෙන එක නම් සම්බර කිරීමට කියලා වෙනම ආයාසයක් ගන්න නැහැ. පටන් ගන්න වෙලාවේ ගමනක් නැහැ සමවර කිරීමයි සම්පූර්ණ ආයතය යන්නේ ඒකට යන්න නෙවෙයි පරුත් වෙන පුරුදු වෙන්නේ බයිසිකල් පුරුදු වෙන්නේ ඒ අපි හරියට මහන්සි වෙන සම්බරභාවය ගන්න ඒ මේ අදුකම සුඛය හරියට සම්බරභාවය වගේ උපේක්ෂා වගේ එකක් මේ මේසා කියන ඔය මේ කොළපාගෙන කොට හාන කොට පළ පුරුදු ගුණ අමිහරක නාකිය කන ගහන තරම් වටින්නේ නැහැ කියන මේ කලාතයාගේ වැඩ ඒ හොඳට පුරුදු කරා දැනගත්තට පස්සේ ඌට නමුල අරගෙන අඳහැරේ බලද්දී ඌ ඉවැරදි කියනවා. අර පුරුදු නැති එක අරගෙන උට ගහලා කලතේ වදින්නේ ගායතින් පැටියේ පුදුම කාලයක් යන ඌට අර කොලේ හරියට කවම ගෙනියන්න කීවැල අරගෙන යනවා. ඒ නිසා මුලදී ඒ කියන කෝලකට වල ද්වේෂ කරන්නත් එපා ඒක ඇති. නැත්නම් උගා පුරුදු වෙනකොට සුඛ නම් මේ බව හසුරුවන සුඛ නම් මේ බව උගා පුරුද්දේ තමයි එන්නේ. හැබැයි ඒක අදුක්කම සුඛේ ඒකට වග වෙන්නේ. අදුක්කම සුඛේ ස්වාධීන ධර්මයක්. අපි ගොරෝසුට හැල්ලුවත්, මැද වැල්ලුවත්, සියුම් ඇල්ලුවත් අදුක්කම සුඛේ වෙනම යා ඉන්නවා. අපි තතමයි කියලා එයා අපිට වැඩි ප්‍රේම කරන්නේත් නැහැ, තතමන් නැහැ කියලා අපි නොසලකා හරින්නෙත් නැහැ. ඒක ස්වාධීන ධර්මයක්. අපි ඒක වේගයට සමබර කිරීමයි අපි කරන්නේ. අධික වේගවල ඉඳලා ඒ වේගයට අපි සමබර වෙච්චාම ඉබේම මැජ් වෙනවා. දැන් අපි පැය එකයි විනාඩි 50ක විතර වගේ කාලයක් කරගෙන තියෙනවා. වෙනත් ප්‍රශ්න නැහැ කියන උපකල්පනේ මම උපකල්පනේ මත ඉඳගෙන මම යෝජනා කරනවා අපි මෙතන හතර වෙනකන් තවත් පරියන්කයක සක්මනකේ ඉඳලා හතරට රැස් වෙන පරියන්කයක් සම්බන්ධ. ඒකට අපේ මේ භාවනා වැඩ පිළිවෙලේ මේක තමයි අපේ අවසාන මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල වෙන්නේ. එතකොට මේ ඊගාවට කරන්නේ පහට හතරට කරන භාවනාව තමයි වැඩසටහනේ අවසාන වෙන්නේ අවසානයේ අපි නිමාව කරන්නේ අද හවස ධර්ම දේශනාව.